කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. කල්යාණ මිත්‍ර පින්වත්නි අපි හැමදෙනාම කොහි හිටියත්, ගෙදරක හිටියත්, පන්සලක හිටියත්, භාවනා අසපුවක හිටියත් අපි හැමදෙනාම හුදකලාව නෙමෙයි ජීවත් වෙන්නේ කොහොම හරි කොහෙන් හරි කාට හරි සම්බන්ධ වෙලා තමයි ඉන්නේ නෑදෑකම් උඩ හරි යාළු මිත්‍ර කම් උඩ හරි දැන හඳුනුම්කම් මත හෝ කොහොම හරි ගුරුවරු ශිෂ්‍යයන් විදිහට හරි ස්වාමින් වහන්සේලා දායකයින් විදිහට හරි අපි හැමදෙනාම තවත් ත්‍රිසකට සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන් මේ වගේ කාලෙක තනිවම හුදකලාවෙම ජීවත් වීමක් ගැන හිතන්න අමාරුයි. විශේෂයෙන් මේ තියෙන හැම sannivedanayak එක්කම තාක්ෂණයත් එක්කම ඇති වෙන විවිධ අවශ්‍යතා සමග අපි හැමදෙනාටම හුදකලා වෙන්න බෑ. ඉතින් අද විතරක් නෙමෙයි. කවදත් කවදත් වගේ මිනිස්සු හිටියේ සමූහයක් සමාජයක් විදිහට. අපි කැමති වුණත් නැතත් අපට පිරිසක් එක්ක ජීවත් වෙන්න වෙනවා. විවිධ හේතු නිසා එක්කෝ අපේ අවශ්‍යතා ඉටු කරගන්න අපේ කෑම බීම අනිකුත් අසනීප වෙනකොට දැනුම ලබා ගන්න මේ විවිධ පෞද්ගලික අවශ්‍යතා සඳහා අපිට අන් අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඉතින් සහයෝගය විතරක් නෙමෙයි ඒ මට අහවල් අහවල්ලා ඉන්නවා කියන හැඟීමත් වැදගත්. කවුරු හරි ඉන්නවා කියන හැඟීම එක්කෙනෙක් නෙමෙයි ඉතින් කවුරු හරි පිරිසක් මත ඉන්නවා කියන හැඟීම. ඉතින් මේ Tamange පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න ඒ ඉටු කර ගැනීමෙන්ම නවතින්න බෑ අපිට යුතුයකම් කරන්නත් වෙනවා. වගකීමක් තියෙනවා. මෙතන ගැනීමක් විතරක් නෙමෙයි සැපීමකුත් තියෙනවා. දෙපැත්තම ඕනෙම දැන් අපි <clears throat> අපි හදාගෙන තියෙන ඕනෑම මිත්‍ර සම්බන්ධතාවයක් ගැන හිතන්න පවුලින් පටන්ගෙන ඉන් ඈතට ඈතට ඈතට යන විදිහට <clears throat> ඒ ඕනෑම සම්බන්ධතාවයක් මත තියෙනවා තමන් අපේක්ෂා කරන යමක් සහ තමන්ගෙන් අපේක්ෂා කරන යමක් මේ දෙකම දැන් අම්මලා තාත්තලා දූ දරුවන්ට සපේනවා බොහෝ දේවල්. ඉතින් දූ දරුවෝ අපේක්ෂා කරනවා අම්මලා තාත්තලා බඩගිනිනකොට කන්න දෙන්න ඕනේ අනිත් අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕනේ ආදරය දක්වන්න ඕනේ ආරක්ෂාව දෙන්න ඕනේ මේ විදිහට මහ ගොඩක් දේවල් හැබැයි ඒ විතරක් නෙමෙයි දැන් ඉතින් අම්මලා තාත්තලා දෙමව්පිය දරුවන්ගෙනුත් හොඟක් දේවල් ඉල්ලනවා අරව සපේන අතර සමහර විට මේ ලෝකෙ කිසි කෙනෙකු නොකරන දේවල් ඉහළම මට්ටමින් කරමින් දෙමව්පියන් අපේක්ෂා කරනවා දූපුතුන්ගෙනුත් බොහෝ දේවල් කීකරුකම ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියන දේ අහයි කියන හැඟීම ඒ බලාපොරොත්තුව තියෙනවා හොඳට ඉගෙන ගනී කියන එක හොඳට හැසිරේ දැන් මේ විදිහට මහ ගොඩක් දේවල් මේ මේ දෙපැත්තේම එකතුවක් තමයි සම්බන්ධතාවයක් කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් දැන් සාමි සේවක ගත්තත් ඒ වැඩ කරන කෙනයි ඒ <clears throat> ස්වාමියයි දෙන්න අතරක් තියෙන සම්බන්ධතාවය. එතකොට සමාජ සේවකයා මුදල් අපේක්ෂාවෙන් වෙන ආරක්ෂාවක් අපේක්ෂාවෙන් වැඩ කරනවා. ඉතින් ඒ ස්වාමියාත් ඒ සේවය අපේක්ෂාවෙන් ඒ බලාපොරොත්තුෙන් මුදල් දෙනවා. ඉතින් මේ හැම තැනකම හැම තැනකම තියෙන්නේ මේ ද්විපාර්ශික ගනුදෙනුවක්. එක පැත්තකට විතරක් නෙමෙයි මේ ගනුදෙනුව දෙපැත්තටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විවේකී අවස්ථාවක මේ සම්බන්ධතා පිළිබඳව පුළුවන් නම් ටිකක් විදර්ශනාවක් කරන්න බලන්න. Taman කාට කාටද සම්බන්ධ වෙලා ඉන්නේ? කොපමණ හිත මිත්‍රකම් දැන හැඳුනුම්කම් මා වටා මම ඇති කරගෙන තියනවද ළඟින් පටන්ගෙන ඈතට ඈතට නිකන් හරියට කේන්ද්‍රය රවුමක් හැන්දොත් කේන්ද්‍රය මම කියලා හිතාගෙන ඉතින් අපිට ළඟින් පටන්ගෙන ඈතට ඈතට ඉරි ගහන්න පුළුවන් කී දෙනෙකුට මම සම්බන්ධ වෙලා තියෙනවද කියලා. දැන් මේක හඳුනාගන්න එක වටිනවා. මත් නිසාද ඔය ඔය අන්තර් සම්බන්ධතාවය තමයි දුකට සහ සතුටට දෙකටම මුල් වෙන්නේ. දැන් අපි වැඩිපුරම මිත්‍රවරුනි දුක් වෙන්නේ මිනිස් සම්බන්ධතා. කවුරු හරි පුද්ගලයෝ නිසා. තව දේවල් නිසා දුක් වෙනවා. අපේ ගෙවල් දොරවල් වලට හානි වුණොත්, වාහන වලට හානි වුණොත් දුක් වෙනවා. නමුත් බලන්න ඔබත් මාත් වැඩිපුරම දුක් විඳලා තියෙන ජීවිතේ මිනිසුන් නිසා කවුරු හරි කවුරු හරි මිනිස්සෙක් නිසා මිනිස්සෙකුට වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නේ තවත් මිනිස්සෙකු නිසා. දුක විතරක් නෙමෙයි. අනිත් හැම හැඟීමක්ම උපරිම වශයෙන් කෙනෙක් ජීවිතය අත්දකින්නේ ඔය තව තමන් හිතවත් වෙලා කිට්ටු කරගෙන ඈඳගෙන ඉන්න තවත් කවුරු හරි මිනිස්සෙකු නිසා. අපිට වැඩියෙන්ම තරහ එන්නේ මොනවටද කියලා බලන්න. තව කාගේ හරි හැසිරීමකට. අපි බය වෙන්නේත් වැඩිපුරම මිනිස්සුන්ට. ඊර්ෂ්‍යා වෙන්නේත් මිනිස්සුන්ට. මිනිස්සෙක් සාමාන්‍යයෙන් සතෙකුට ඊර්ෂ්‍යා කරනවා අඩුයි. ඔය දුක තරහ බය ඊර්ෂ්‍යාව විතරක් නෙමෙයි සතුට සහ සැප දැන් මේ හැඟීම් දෙක අරගෙන බලන්න ඕනෑම මිනිස්සේ ඔබත් මාත් වැඩිපුරම ජීවිතේ වැඩිපුරම සතුටු වෙලා තියෙන්නේ කවුරු හරි පුද්ගලයෙක් සම්බන්ධ කාරණයකට. දැන් අම්මා තාත්තා වැඩිපුරම සමහර විට සතුටු වෙන්නේ Tamange දුවගේ හෝ පුතාගේ කිසියම් තමන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් ලැබුණා. ඉතින් කල්යාණ මිත්‍රවරුනි ඔබත් මාත් මිනිසුන් විදිහට මේ ජීවිතේ ඔය විඳින හැම හැඟීමක්ම තීව්‍ර විදිහට උපරිම මට්ටමින් විඳින්නේ දුකත් සැපත් ඇතුළුව ඔය අපි ලං කරගෙන ඉන්න මගේ කියලා අපි ලියාපදිංචි කරගෙන ඉන්න තව කවුරු හරි පුද්ගලයෙක් නිසා දුක විතරක් නෙමෙයි සැපත් සැප පමණක් නෙමෙයි දුකත් මේ හැඟීම් දෙකම ඉතින් අපි පුංචි කාලේ මේ ජීවිතය ගැන අපිට සැලසුමක් තියෙන්න ඇති මොනවද ඉගෙන ගන්නේ මොන විදිහේ විෂය ධාරාවක් දිගෙන ගන්නෙ මොන විදිහේ පලාතකද ජීවත් වෙන්න ඕනේ ලංකාවේද වෙන රටකද නුවරද කොළඹද ගමකද නගරයකද මොන විදිහේ වෘත්තියක්ද මං කරන්න ඕනේ දැන් ওই විදිහේ කිසියම් දල සැලැස්මක් හැම කෙනෙකුගේම වගේ මනස තුල තියෙනවා උපතින්ම ඇති වෙනවද දන්නේ සමහර විට උපතින්ම ඇති නොවුනත් වරින් වර වරින් වර සමාජයේ විසින් එබඳු අභිලාෂයන් ඉලක්කයන් අර මනස් තුලට ඇතුල් කරනවා. දැන් හැබැයි ඔතන නැහැ කොයි විදිහේ පිරිසක්ද මම ආශ්‍රය කරන්න ඕනේ කියන හැඟීම. දැන් එහෙම එහෙම සැලැස්මක් හරියටම ඉරියඳලා බෙදලා වර්ග කරලා නැහැ. මොන විදිහේ ඇඳුම් දඳින්න ඕනේ කියන එක සමහර විට අපිට ඇති අදහසක්. ඒ විදිහේම ඇඳුම් තමයි අපි අඳින්නේ අපි කවුරුත් කැමති. මොන විදිහේ ආහාරද ගන්න ඕනේ කියන එක ගැන ඇති අපිට හැඟීමක්. හැබැයි මොන විදිහේ පිරිසක්ද මම මගේ කරගන්නේ කියන එක. ගැන අපි කාටවත් නැහැ හරි හමං අදහසක්. අදහස් තියෙන්න පුළුවන් අපි කවුරුත් කැමති හොඳ හොඳ පිරිසක් මගේ කරගන්න. හැබැයි මේ හොඳ කියන්නේ කොයි වගේ පිරිසක්ද කියන එක ගැන අපිට නෑ පිරිපොන් වැටහීමක්. කියන්නේ සම්පූර්ණ වැටහීමක් නෑ හොඳ මිනිස්සෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. හැබැයි මේ වචනේ අපි පාවිච්චි කරනවා. හොඳ මිනිස්සෙක්. ඉතින් අපි අපි ගැනත් හිතනවා අපි හොඳ අය කියලා. අපි අපි ගැන මෙහෙම සහතිකයක් ලියා ගනිමින් තමන් තමන්ටම ඉබඳු සහතිකයක් දෙමින් අපි අන් අයගෙනුත් බලාපොරොත්තු වෙනවා හොඳ කෙනෙකුගේ හැසිරීම හොඳ කෙනෙකුගේ ස්වභාවයක් ඉතින් බලන්න ඔය හැඟීම නැද්ද කියලා දැන් අප කලින් කීවා අපිට තියෙනවා බලාපොරොත්තු හැම අපි ආශ්‍රය කරන කෙනෙක් සම්බන්ධයෙන්ම හැම දෙනා තුලම තියෙනවා බලාපොරොත්තු මොනවද මට ලැබෙන්න ඕනේ කියන එක. ඒවා හුඟක් භෞතික දේවල්ම නෙමෙයි. භෞතික දෙයට එහා ගිය තව දේවල් අපි ඉල්ලනවා. ඉතින් අපි කියන්නේ හොඳ කෙනෙක් කියන එක. ගෙදර දැන් ගෙදරක වැඩට කෙනෙක් ඉල්ලත් අපි කියන්නේ හොඳ කෙනෙක් ඕනේ. මේ හොඳ කියන එක අපි නිතර පාවිච්චි කරන හොඳ කෙනෙක්. ඉතින් ගුරුවරයෙක් කෙව්වත් ළමයෙකුට අධ්‍යාපනය දෙන්න අපිට හොඳ ගුරුවරයෙක් ඕනේ. දැන් ළමයෙක් වුණත් හොඳ ළමයෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ දු දුවේකට පුතේකට විවාහයකදී සහකාරයෙක් සහකාරියක් හොයනකොටත් හොඳ හොඳ සහකරුවෙක්, හොඳ පුතෙක්, හොඳ දුවෙක් ඕනේ. ඉතින් මේ හැමතැනම මේ හොඳ හොඳ කියන වචනේ අපි පාවිච්චි කරනවා හැබැයි මොන මොකද්ද මේ හොඳ කියන එකෙන් හරියටම අදහස් කරන්නේ මොන විදිහේ කෙනෙක්ද ඔය හොයන්නේ දැන් ඒ ගැන තියනවද නිසක වූ වැනෙන නෙමෙයි නිසක වුණු චිත්‍රයක් සිටියමක් සිතුවමක් සටහනක් විස්තරයක් ලැයිස්තුවක් ඉතින් ඔය ගැන ටිකක් හිතුවොත් අපි අපි කාටත් එකඟ වෙන්න පුළුවන් ලයිස්තුවක් නම් අපිට හොයාගන්න බැරි වෙයි. මේ හොඳ හොඳ කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙකුට? දැන් වැඩි කතා නොකරන කෙනෙක්, නිතරම කතා නොකරන කෙනෙක් හොඳ කෙනෙක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් තව කෙනෙකුට ඒ එයා හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. නිතරම කතා නොකරන නිහඬව ඉන්න කෙනෙක් හොඳ කෙනෙක් වෙන්නේ හැමෝටම. ඉතින් එතකොට මේ හොඳ කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අපිට එකඟ වෙන්න අමාරුයි. ඒ නිසා මේ හොඳ පුද්ගලයෝ කවුද කියන කාරණේදී අපි කාටත් හරියට ඒක විස්තර කරන්න බෑ කවුද හොඳ කෙනා කියන එක. අපි කාටත් එකඟ වෙලා කියන්න බෑ හැම දෙනාගේම ඡන්දේ විමසලා මෙන්න හොඳ කෙනෙක් කියලා. දැන් මේ අපි කීප දෙනෙකුට එකඟ වෙන්න බැරි එක පැත්තකින් තියන්නකො. තමන්ම ගත්තත් දැන් මං ගත්තොත් මට දැන් මම තීරණය කරනවා මට හොඳ කොයි වගේ අයද? තමන්ට හොඳ කොයි වගේ කෙනෙක්ද? එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි කොයි වගේ මම හොඳයි කියන්නේ කොයි වගේ අයටද? දැන් ඒ ගැන ටිකක් මෙනෙහි කරොත්, කල්යාණ මිත්‍රවරුනි මොනවද හොයාගන්න පුළුවන්? Taman හොඳයි කියන්නේ කොයි වගේ ගති ලක්ෂණ තියෙන මොන විදිහේ හැසිරීම් රටාවක් අනුගමනය කරන කෙබඳු චරිත ලක්ෂණ තියෙන කෙනෙකුටද හොඳයි කියන්න පුළුවන්. කතපුරා හොඳයි කියන්න පුළුවන්. හදවතින්ම හොඳයි කියලා පිළිගන්න පුළුවන්. ඔය ගැන මෙනෙහි කළොත් මිත්‍රවරුනි, ඔය ගැන අපි ටිකක් භාවනා කළොත් අපිට පැහැදිලි වෙයි අපි Taman තුලවත් නැ එකඟතාවයක් මොන විදිහේ කෙනෙක්ද හොඳ කෙනෙක් කියන්නේ කොයි විදිහේ කෙනෙකුටද අපි හොඳයි කියලා කියන්නේ? මක් නිසාද? හේතු කීපයක් නිසා. එක හේතුවක් තමයි අපිට පේන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ තියෙන සමස්ත ගතිගුණ වලින් පුද්ගලයෙක් සතු සියලුම චරිත ලක්ෂණ වලින් කීපයයි. සියල්ල නෙමෙයි. කීපයයි. ඕනම කෙනෙක්ගේ කොපමණ ළඟින් ආශ්‍රය කරා. දැන් දෙමව්පියොන්ට පේන්නේ තමන්ගේ දරුවන්ගේ ගති ලක්ෂණ වලින් ස්වල්පයක් විතරයි. සියල්ල නෙමෙයි. දකින්නේ ටිකයි. දැන් පාසලේදී ඒ දරුවගෙන් ඒ පුතාගෙම ඒ දුවගෙම අර දෙමව්පියන් නොදගින සමහර ගති ලක්ෂණ ගුරුවරයාට හෝ ගුරුවරියට පේනවා. ඉතින් ගුරුවරයා හෝ ගුරුවරිය ඉදිරියේ පාසලේදී ඉන්නේ එක විදිහක ළමෙක්. නිවසේදී Tamange අම්මා සහ තාත්තා යටතේ ඉදිරියේ ඉන්නේ තවත් ළමයෙක්. මේ දෙන්න එක්කෙනෙක් වෙන්නේ බොහෝම කලාතුරකින්. ක්‍රීඩා පිට්ටනියට ගිහාම යාළුවෝ අතර ඉන්නේ තවත් අමුතුම જાති කෙනෙක්. අර දැන් දෙකේම ඉන්න දෙන්න නෙමෙයි තමන්ගේ සමවයසේ මිත්‍රයන් අතර ඉන්නේ. ඉතින් මිත්‍රයන්ගෙන් ඇහුවොත් නම කියලා දැන් එක නමනේ අපි පාවිච්චි කරන්නේ නම වෙනස් වෙන්නේ. ඉතින් මේ නම කියලා කොයි වගේද? මිත්‍රයෝ කියයි, යාළුවෝ කියයි, ආ මෙහෙම කෙනෙක්, අර එහෙම හොඳ කෙනෙක්, බොහොම හොඳ කෙනෙක්, හරි හොඳයි. ඉතින් ගුරුවරුත් කිය හරි හොඳයි. දෙමව්පියොත් කිය මගේ පුතා, මගේ දුව හරි හොඳයි. දැන් ඇහුවොත් ඇයි මේ හොඳයි කියන්නේ මේ තුන් කොට්ටාසයේ මාත්‍රිකා තුනක් ගැනයි කතා කරන්නේ. දැන් සම වයසේ ළමයි කියන්නේ හොඳයි කියලා අමුතුම જાතිය කාරණා ටික. ඒවට නෙමෙයි පාසලේ ගුරුවරයා හෝ ගුරුවරිය හොඳයි කියන්නේ. කියන දේ අහගෙන ඉන්නවා, දඟලන්නේ, හරියට උත්තර ලියනවා. පිරිසුදු ඇඳගෙන එනවා ඔන්න. කාටවත් කර. ඉතින් දෙමව්පියෝ ගෙදර හොඳයි කියන්නේ ඒවට නෙමෙයි. ඊට වැඩිය වෙනස්. දැන් මේ ටික ඔක්කොම එකතු කරත් ওই ටික ඔක්කොම එකතු කරා කියන්නකො යාළුවෝ දකින්න ලක්ෂණ, ගුරුවරු දකින්න ලක්ෂණ, අම්මා තාත්තායි ළමයා තුල දකින්න ලක්ෂණ. දැන් මේ සියල්ල අපි එකට එකතු කරලා මෙන්න මේ සියල්ලගෙන්ම යුක්ත වෙච්ච කෙනෙක් තමයි මේ පුතා හෝ මේ දියණිය කියලා අපි කිව්වොත් ඒත් ඇත්තද නැහැ. මක්නිසාද තව හතරවෙනි පාර්ශවයකට මේ ළමයා සම්බන්ධ වුණාම දකින්න ඔය එකක්වත් නෙමෙයි. ඊට පස්සේ රස්තාවකට ගියා කියන්නේ එතකොට එතන ඉන්න අය දකින්න ඔය ඔය තුන හතරම නෙමෙයි. ඊට වැඩිය වෙනස්ද? දැන් ඔය විදිහට ඔය විදිහට මරණයටපත් වෙනකල් අලුත් අලුත් ගතිගුණ චරිත ලක්ෂණ ස්වභාවයන් විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල ඔබගෙන් දකිනවා මගෙන් දකිනවා අපි දකිනවා අන් අයගෙන් දැන් මේ කොතනදී දකින ලක්ෂණයද ඇත්තම ලක්ෂණය ඒ ඒ ඒ ගැන අපි කාටවත් එකඟ වෙන්න බෑ මොකද අපිට ඒක ඇත්ත දැන් මට සාපේක්ෂව මා දකින විදිහ ඇත්ත ඉතින් ගුරුවරයාට සාපේක්ෂව ගුරුවරයා දකින විදිහත් ඇත්ත. දෙමව්පියන්ට සාපේක්ෂව දෙමව්පියන් දකින විදිහත් ඇත්ත. එකක්වත් බොරු නෙමෙයි. බොරු නොඋනට අර ළමයාගෙන් අන්තු මාත්‍රයක් තමයි මේ හැමදෙනාම දකින්නේ. හරියට හරියට අර අන්ධයන් පිරිසක් අලියෙක්ව ඇතෙක්ව දැක්කා වගේ සමස්ත ඇතාව කිසි කෙනෙක් හරියට ග්‍රහණය කළේ නැහැ දැක්කේ නැහැ අත්දැක්කේ නැහැ අවබෝධ කරගත්තේ නැහැ හැබැයි හැමදෙනාම අලියා කියලා හිතපු කිසියම් ලක්ෂණයක් දැක්කා ඒ බොරු නෙමෙයි ඔය එක්කෙනෙක්වත් බොරුවක් නෙමෙයි කිව්වේ වංගෙඩියක් වගේ කියපු අය බොරුවක් නෙමෙයි කිව්වේ. කුල්ලක් වගේ කියපු කෙනා බොරුවක් නෙමෙයි කිව්වේ. ඇත්ත. සියලු දෙනාම ඇත්ත කිව්වේ. ඇත්ත කිව්වට මොකද? සමස්ත හස්තියා කොයි වගේද කියන එක ගැන ඔය එකකින්වත් කාටවත් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඇහැට පේන අලියෙක් ගැන ඒ පේන ලක්ෂණ වලින් කියන්න බැරි නම් පුද්ගලයෙක්ගේ ගති ස්වභාවයන් ඇතුළත ස්වභාවයන් ගැන අපිට කොහොමත් 100ට 100ක් නිවැරදිව සහ අංග සම්පූර්ණව කියන්න බෑ. කියන්න පුළුවන් නම් හොඳයි. නමුත් කියන්න බෑ මෙතන තියෙනවා ලොකු බාධකයක්. තව කෙනෙක්ව අපිට තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න පුළුවන් ටිකක්. ටිකක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් අපිට තේරෙන්නේ නැහැ. අවුරුදු ගාණක් ජීවත් වුණත් එකට අපි තේරුම් අරන් තියෙන්නේ අනිත් පුද්ගලයාගෙන් tikai. තවත් අවුරුදු ගාණක් හිටියොත් තවත් ටික කාරණා ටිකක් අපි ඉගෙන ගනිමු. නමුත් දවසක දවසක වෙන් වෙන්න ලැබුණොත් මොන හේතුවක් නිසා හරි වෙන් වෙන්න වුණොත් ඒ වෙන් වෙන්නේ මේ ආශ්‍රය කලේ කොයි වගේ කෙනෙක්ද කියලා හරියටම දන්නේ නැතු. ටිකක් අඳුනගන්න ඇති. හරියට දන්නේ නැතු. මොකද අඳුනගන්න තියෙන ප්‍රමාණය තව වැඩි. අපි නොදුටු ස්වභාවයන් තව මහා ගොඩක් තියෙනවා. පුද්ගලයෙක්. ඒකයි මේකේ තියෙන සංකි පුද්ගලයා තරම් පුද්ගලයා තරම් සබාධමේ සංකීර්ණ විෂයක් තවත් නැහැ. සබාධමේ තියෙන ඕනේ තරම් සංකීර්ණ දේවල් විශ්වයට ගියොත් හරි සංකීර්ණයි. මහා සමුදුර හරි සංකීර්ණයි. මේ පොළවේ අභ්‍යන්තරය ඒකත් සංකීර්ණයි. මේ පොළවේ සිද්ධ වෙන දේවල් සංකීර්ණයි. ඒ හැම එකක්ම සංකීර්ණයි. හැබැයි මිනිස්යා තරම් පුද්ගලයා තරම් සංකීර්ණයක් තවත් නැහැ. සංකීර්ණයි කියන්නේ තේරුම්ගෙන ඉවර කරන්න බෑ. කොච්චර කිට්ටුවෙන් ආශ්‍රය කළා මොන විදිහේ ඔප්පුවක්කින් මගේ කියලා අපි කිව්වත් තව කෙනෙක් ඔප්පුවක් කියන්නේ මොන විදිහේ අයිතියකින් අපි මගේ කියලා කිව්වත් මගේ මහත්තයා මගේ භාර්යාව මගේ අම්මා තාත්තා මගේ දුව පුතා මගේ නෑදෑයෝ යාළුවෝ සේවකයෝ ශිෂ්‍යයෝ ගුරුවරයෝ අපේ හාමුදුරුවෝ අපේ දායකයෝ මේ මොන විදිහට මේ මොන විදිහට අපි මගේ කියලා අයිතියෙන් ඔප්පුවක් ලියාගෙන ඕනම කෙනෙක් ගැන කතා කළත් අපි කතා කරන්නේ නොදන්නා විශ්යයක් ගැන. දන්නේ tikai දැනගන්න තියෙනවා මහා සාගරය වගේ. ඉතින් ওই මහා සාගරයෙන් අපි දිය දෝතක් විතර තමයි දීර්ඝ කාලයක් ආශ්‍රය කරාම දැනගන්න ලැබෙන්නේ. තව දැනගන්න මහා කරුණු රාශියක් ඉතිරි කරමින් දවසක ඔය හැමදෙනාගෙන්ම අපිට සමුගන්න වෙනවා එක්ක අපි නැද්දි ඒගොල්ලෝ සමු අරගෙන යනවා දැන් හොඳට බලන්න අපි කාලයක් ආශ්‍රය කරලා කාලයක් ආශ්‍රය කරලා මොකක් හරි හේතුවක් නිසා වෙන් වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක කාගෙන් හරි භෞතික හේතු නිසා, ස්වභාවික හේතු නිසා, කෘතිම හේතු නිසා වෙන් වෙන්න වෙච්ච අවස්ථාවක බලන්න මේ කාගෙන්ද වෙන් වුනේ කියලා හිතලා බලන්න. දැන් මේ හොඳ භාවනාවක්. මෙනෙහි කරලා බලන්න හොඳ භාවනාවක් කාගෙන් හරි වෙන් වෙන්න වුණහම එක්කෝ මරණයටපත් වෙලා නැතිනම් භෞතික වශයෙන් පරිසරයෙන් ඈත් වෙලා නැතිනම් වැඩ අධිකකම හින්දා. එහෙමත් නැතිනම් හිතවත්කම පළුදු වීම නිසා. නැතිනම් මේ තිබිච්ච ඕනකම නැති වෙලා ගිහින් මේ මොකක් හරි හේතුවක් නිසා වෙන් වෙන්න උනා කියන්නේ. දැන් අපි එක්ක දුක් වෙනවා. බොහෝ විට අපි ආශ්‍රයයට කැමති කෙනෙක් නම් දුක් වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම හදිසියේ ඈත්වීමක් වෙන්වීමක් දුරස් වීමක් සිද්ධ වෙයි කියලා. දැන් ඉතින් අපි ඇහුවොත් කවුද මේ ඇයි දුක් වෙන්නේ? අහවල් කෙනාම අපිට නැති වුණා. අපි කියනවා මගේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දුව නැති වුණා, පුතා නැති වුණා, මාමා නැන්ද ආච්චි සිය ඔහොම කියනවා. එහෙම නැත්නම් අහවල් යාළුවා නැති වුණා. මෙයා මයිත් එක දැන් තරහයි. දැන් මයිත් එක්ක වැඩි හොඳ නැහැ. නැත්තම් දැන් මෙයා හුඟක් ඈත පළාතකට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා දැන් අපි ඔහොම කියනවා. කවුද? කියනවා. ඉතින් කවුද කියලා මේ. ඉතින් ආ කොහොමද හරි හොඳ කෙනෙක්? අපි එහෙම හරි හොඳ කෙනෙක්. දැන් දිහා හිතලා බලන්න ඇත්තටම මේ කවුද වෙන් වුනේ Tamange? ඇත්තටම හිතලා බලන්න සැබවින්ම Tamanට නැති වුනේ කවුද? ඔය ඔය මාත්‍රකාව හිතට දාලා බලන්න කවුද කියලා මේ නැති උනේ කවුද මේ ඈත් උනේ කවුද Tamanta අහිමි උනේ කාගේද මේ වියෝව එකපාරට අර අපි අපි අර හදාගෙන තිබිච්ච ඔප්පුව තමයි කියන්න වෙන්නේ මේ මගේ අහවල් කෙනා අපි ඒ තරාතිරම කියනවා කවුද මොකද්ද Tamanta තිබිච්ච සම්බන්ධය කියලා අපි කියනවා යාළුවෙක් කියන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා එච්චරයි. ඉතින් ওই සම්බන්ධය නෙමෙයි නෙමෙයි නැති වෙලා තියෙන්නේ. ඊට වැඩිය දෙයක් නේ ඒකනේ දැනෙන්නේ අපිට. ඉතින් බලන්න මොකද්ද මේ නැති වෙලා තියෙන්නේ? කවුද මේ Tamanta හිමි වුනේ? කල්පනා කරලා බලන්න අපිට හොයාගන්න ලැබෙන එකක් නෑ කවුද ඇත්තටම මේ මට නැති වුනේ කියලා මොන විදිහේ ලක්ෂණ තියෙන අපිට මතක් වේ යම් යම් අතීත සිහිපත් කරගන්න පුළුවන් වෙයි යම් යම් පෞගිය යට ගියාවේ තිබිච්ච අත්දැකීම් රසවත් අත්දැකීම් අමතක නොවන අත්දැකීම් ඕව මතක් වෙයි කළ උපකාර ඒව මතක් වෙයි නමුත් මේ ඇත්තටම කවුද අහිමි වුනේ බලන්න කල්පනා කරලා බලන්න මේ අහිමි වෙච්ච කෙනා දැන මම මොනවද දන්නේ එකක් දෙකක් තුනක් මතක් කරගෙන මතක් කරගෙන යන්න ඔය මතක් කරන එකක් ගැනවත් අපිට නෑ නිසක බවක්. නිසක බවක් කියන්නේ එයා ඇත්තටම එහෙමද? දැන් හොඳයි කියනවනේ ඇත්තටම එහෙමද බලන්න. එහෙම නොවිච්ච අවස්ථා ගැනත් අපිට හිතේ ඇති වෙන්න පුළුවන් හැඟීම්. ඉතින් එහෙම දිකට බැලුවොත් මොන විදිහේ පුද්ගලයෙක්ද අපිට මේ අහිමි වුනේ කියන එක ගැන අපි කාටවත් නෑ හරි හමන් අවබෝධය. අපි දන්නේ කවුද මේ අපිට අහිමි වෙලා තියෙන්නේ. කවුද අහිමුනේ කියලා දන්නේ නැත්තේ කවුද අපිට හිමි වෙලා හිටියේ කියන එක ගැන අපිට නැති නිසා අවබෝධයක්. අපිට දැන් ඉන්න අය ගැනත් නෑ අවබෝධයක්. අපි හිතනවා මම දන්නවා කියලා. අපි දන්නේ අපි දන්නේ tikai දැනගන්න තියනවා මහා අවකාශයේ වගේ සුවිශාල සම්භාරයක් ඔය වයින් බොහෝම ටිකක් දැනගන්න කලින් අපේ ජීවිත කාලය ඉවර වෙලා යනවා. එක්ක ඔය සම්බන්ධය ඉවර වෙනවා. දැනගන්න දෙන්නේ නැහැ. මේක මේ සබා දහමේ එක්තරා රීතියක් පුද්ගලයෙක්ව අඳුනගන්න ඉඩ දෙන්නේ නැහැ හරියට. හරියට අඳුනගන්න දෙන්නේ නැහැ. ඇයි? හරියට අඳුනගත්තේ නැති නිසා ගැටුම ඇති වෙනවා. දැන් හරියට කෙනෙක්ව අඳුනගත්තේ නැත්නම් එතන ඝට්ටනයක් සිද්ධ වෙනවා. ඉතින් ඕනෑම ගැටුමක් කරන් බලන්න පුද්ගලයෝ දෙන්නෙක් අතර ඇති වෙන ඕනෑම ගැටුමක් අරගෙන බලන්න ගෙවල් වල සමාජයේ හැම තැනම එන ගැටුම් ඇතිවෙන්න මූලික හේතුවක් තමයි ඔවුනවුන් අතර තියෙන අනවබෝධය යාළුවෝ දෙන්නෙක් අතර හැම වෙලේම ගැටුමකින් පස්සේ අපි කියන්නේ මම නම් හිතුවේ නෑ යා එහෙම කෙනෙක් කියලා. ඒ කියන්නේ මම අවබෝධ කරන් හිතිය විදිහ නෙමෙයි මේ ගැටුමට මුල් වෙනකොට ඒ පුද්ගලයා ක්‍රියා කළේ. ඉතින් එයාගෙන් ඇහුවත් එයා අනිත් පුද්ගලයා ගැන ඒ විදිහටම කියයි. මේ හැම ගැටුමකටම හේතුව ඔවුනොවුන් අතර තියෙන අවබෝධයේ අඩුව. ඉතින් මේක මේක සම්පූර්ණ කරගන්න කවදාවත් ලැබෙන්නේ කිසි දවසක ලැබෙන්නේ හරියට කෙනෙක්ව තේරුම් ගන්න. මේක කල නොහැකි දෙයක්. ඉතින් ඒ නිසා තමයි ওই හැම ගැටුමක්ම, හැම ප්‍රශ්නයක්ම, හැම දුකක්ම හැම බයක්ම පුද්ගලයෝ ගැන ඇති වෙන අනවබෝධය සම්පූර්ණ අවබෝධයක් නැතිකම ඉතින් මේ ගැටුමත් එක්ක අපිට ඉන්න වෙලා තියෙනවා. මේක විසඳ ගන්න බෑ 100%. අපි කොච්චර අනිත් කෙනාව තේරුම් ගත්තත් ඊළඟ මොහොතේ අපි හිතපු නැති විදිහකට ඊළඟ කෙනා ක්‍රියා කරනවා. අපිට කිසිම පුද්ගලයෙක් ගැන 100%ක් අනාරකියක් කියන්න බෑ කොච්චර මගේ වුණත් උපතින්ම මගේ වුණත් අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් මගේ කරගෙන අපි සින්නක් කරපුවා ක්ලියාගෙන ලියාපදිංචි කරගෙන තියාගෙන හිටිය කෙනෙක් ගැනවත් අතීතය ගැන අපිට කියන්න පුළුවන් ඊළඟ මොහොත ගැන කියන්න බෑ මොන විදිහේ දෙයක් කරයිද කියලා. ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් එච්චරයි. ඉතින් අපි ජීවත් වෙන්නේ අනුමාන කළ පුද්ගලයෙක්. ඇත්තම පුද්ගලයොත් එක්ක නෙමෙයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. අපි අනුමාන කළ පුද්ගලයොත් එක්ක. මෙයා මෙහෙම ඇති කියලා හිතාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. මෙයා මෙහෙම තමයි, මෙහෙම වෙන්න ඕනේ කියන අනුමානයත් එක්ක තමයි අපි නෑදෑකම් හදාගන්නේ, විවාහ වෙන්නේ, යාළු මිත්‍රකම් හදාගන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ අපේම අනුමානයන් එක්ක. ඉතින් අනුමානය හරියන අවස්ථාවක් තියෙනවා වරදින අවස්ථා තියෙනවා වැරදුනාම අපි දොස් කියන්නේ ඒ පුද්ගලයාට මිසක් අර අනුමානයට නෙමෙයි කොහොම හරි දැන් මේ විදිහට බලනකොට ඔය හොඳයි කියන වචනය හොඳයි කියන වචනය පුද්ගලීත්ව විග්‍රහ කරන්නට ප්‍රමාණවත් නැහැ කියන කාරණේ පේනවා. හොඳයි කියලා කියන්නේ මොන කාරණාවලටද? නරකයි කියලා කියන අපි හිතන ලක්ෂණ නැද්ද? අපි හොඳයි කියන කෙනෙක් ළඟ නරකයි කියලා අපි හිතන ලක්ෂණ නැද්ද? දෙහෙම බලනකොට අපි කොච්චර හොඳයි කිව්වත් කෙනෙකුට අපිට දකින්න ලැබෙනවා අපිම නරකයි කියලා හිතන ලක්ෂණ. දැන් නරක පුද්ගලෙක් කොයි වගේද කියලා ඊළඟට හොයන්න පටන් ගත්තොත් එතනත් අපිට යම් යම් කාරණා මතුවේ. දැන් අපිට අපි දන්න හොඳම පුද්ගලයෙකුට උදාහරණයක් කියන්න කිව්වොත් අපිට කවුරු හරි ගැන කියන්න පුළුවන්. Tamanta පෞද්ගලිකව. නරකම කෙනෙක් ගැන උදාහරණයක් කියන්න කිව්වොත් ඒත් අපිට කියන්න පුළුවන් කවුරු හරි ගැන. දැන් මම හොඳයි කියන ලක්ෂණ එකක්වත් අර නරකයි කියන කෙනා ළඟ නැද්ද කියලා බැලුවොත් එකක් නෙමෙයි මහ ගොඩක් තියෙන බව පෙනේ. එහෙට ඒක පේන්නේ බැලුවොත් විතරයි. අපි හොයලා බැලුවොත් නිරීක්ෂණය කළොත් ටිකක් විවෘත මනසකින්. හැබැයි එහෙම නැත්නම් අපි නරකයි කියන ලේබල් එක ඒ ඇඳුම ඒ දියසායන් ටික ගෑවොත් ඊට පස්සේ නම් අපිට පේන්නේ හොඳ එක ලක්ෂණයක්වත්. අපි නරකයි කියනවා ඇයි නරකයි කියන්නේ කියන එක ගැන අපිට ලොකෝ හේතු දැක්වීමක් කරන්න බෑ. ඉතින් හොඳයි කියන එකත් ඒ වගේ මේ නරකයි හොඳයි කියන ඇඳුම් දෙක අපි පුද්ගලයන්ට අඳිනවා. මේක තමයි අපි කරන්නේ. පුද්ගලයව අඳුන ගන්නවා කියලා අපි බොහෝ විට කරන්නේ අපි ළඟ තියෙන මේ අපි මසා නිම කළ ඇඳුම් සූට් දෙකෙන් මේ ඇඳුම් කට්ටල දෙකෙන් එකක් ඔය අපි දන්න කියන හැමෝටම ওই දෙකෙන් එකක් අඳිනවා. එක්ක හොඳයි කියන ඇඳුම එක්ක නරකයි කියන ඇඳුම. ඉතින් ඔක මාරුවෙන් මාරුවට අඳිනවා. ඉතින් කාලයක් හොඳයි කියලා කියපු ඇඳුම අඳ උපායට අපි සමහර වෙලාවට ඒ ඇඳුම ගලවලා නරකයි කියන ඇඳුම අඳිනවා. මේ බොහොම කලාතුරකින් වෙන ඊළඟ නරකයි කියලා ඇඳුම අඳ උපායටත් ඊටත් වැඩිය කලාතුරකින් අපි ඒ ඇඳුම ගලවලා ඉවත් කරලා අර අපේ ළඟ තියෙන හොඳයි කියන ඇඳුම අඳිනවා. ඉතින් අවසාන වශයෙන් කල්යාණ මිත්‍රවරුනි මේක මහ විහිළුවක්. අපි මේ ඇඳුමකට තමයි හොඳයි හෝ නරකයි කියන්නේ. ඒ පුද්ගලයාට නෙමෙයි අපිම අන්දෝප ඇඳුමකට. ඉතින් මම එක්කෙනෙකුට ඒ කියන පුද්ගලයාට මම අන්දනවා හොඳයි කියන ඇඳුමක්, තව කෙනෙක් අන්දනවා ඒ පුද්ගලයාටම නරකයි කියන ඇඳුමක්. ඉතින් මට හොඳයි අනිත් කෙනාට නරකයි. ඉතින් මම දන්නේත් නෑ හොඳයි කියන මම දන්නේත් නෑ නරකයි කියන අන් පුද්ගලයා දන්නේත් නැහැ. මේ ඇත්තටම මේ හොඳ සහ නරක කියන ඇඳුම් දෙක ඇතුලේ කොයි විදිහේ මිනිස්සෙක්ද ඉන්නේ කියලා. ඒක කවදාවත් දැනගන්න ලැබෙන්නේ කිසිම දවසක කිසිම දවසක කොයි විදිහේ පුද්ගලයෙක්ද ඉන්නේ කියලා නම් දැනගන්න ලැබෙන්නේ ඇයි දැනගන්න ලැබෙන්නේ නැත්තේ? පුද්ගලයා කියන්නේ ඔබත් මාත් ඇතුළුව පුද්ගලයා කියන්නේ කල්යාණ මිත්‍රවරුනි අමුද්‍රව්‍ය රාශියක එකතුවකට වචනයකට නෙමෙයි පුද්ගලයා කියලා කියන්නේ මේ සබාධමේ තියෙනවා නම් සබාධම් පැත්තකින් තියන්නකො මේ සත්ව ලෝකේ ඉන්න සත්තුන්ගේ ගති ලක්ෂණ තියෙනවනේ ආවෙක් ළඟ තියෙන අහිංසකකම මුවෙක් ළඟ තියෙන ඒ කාටවත් කරදර නොකරන ගතිය. එතකොට ওই විදිහට අපි එක එක සත්තුන්ගේ අපි දකින්නවනේ ලක්ෂණ දැන් අපි කියනවා නරියෙක් හරි කපටි කියලා. ඉතින් ඒක ඒක නරියෙක්ගෙන් ඇහුවොත් නරියා කොච්චර දුරට එකඟ වෙයිද දන්නේ නැහැ. අපි කියනවා මනුෂ්‍ය වර්ගයා කියනවා මෙහෙමයි නරියෝ මෙහෙමයි. ඉතින් දැන් ওই විදිහට අපි දකින්න ලක්ෂණ තියෙනවනේ සත්ත්ව ලෝකේ. එක එක සතා තුල දකින්න ওই ටික ඔක්කොම එකතු කරොත් මිනිස්සු ළඟ තියෙනවා. ඔබ ළඟයි මා ළඟයි සියලුම ලක්ෂණ ටික තියෙනවා. සහ ඊට වැඩි ওই ටික ඔක්කොම එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊටත් වැඩිය තියෙනවා. ඉතින් මේ මිනිස්සයා කියලා කියන්නේ ඔබ සහ මා කියන්නේ මේ මුළු සබාධමේම එකතුවකට මේ ගති ලක්ෂණ වලින් විතරක් බැලුවොත් චරිත ලක්ෂණ වලින් විතරක් බැලුවොත් මේ සබාධමේ අර ඇමීබාවගෙන් පටන්ගෙන අලියෙක්, තල්මහෙක්, ආජලියෙක් දක්වා මේ කොටබිම මොහොතේ සහ අභ්‍යවකාශයේ ජීවත් වෙන යම්තාක් සත්තු ඉන්නවද හොඳට බලන්න ඔය හැම සතෙක්ගෙම තියෙන ගති ලක්ෂණ සියල්ල එකට එකතු කරලා මිරිකලා හැදුවොත් සතෙක් අන්නේ සතාට තියෙන ගති ලක්ෂණ මිනිස්යාට තියෙනවා ඒ ඒක හොඳයි නරකයි කියන්න බෑ. ඒතර හොඳක් නරකක් නැහැ. දැන් අපි තමයි කියන්නේ. මුෙක් අයින්සකයි දැන් අපි කියන කොටියෙක් වගේ සතෙක් හරි දරුණුයි. ඒ ඒක අපි පැත්තක ඉඳලා කියන්නේ. මුවා තනකොළ කනවා, කොටියෙක් මස් කනවා, සත්තු මරාගෙන. ඒ මේවා මුවා හෝ කොටිය හෝ තීරණය කළ දේවල් නෙමෙයි. කොහොම හරි ඒ නිසා දැන් බලන්න ඒකට එක සතෙක්ගේ එක ගතියේ ගුණයක් බැගින් අරගෙන අපි එකතු කරලා බැලුවත් මිනිස්සෙක් ළඟ තියෙන ගති ගුණ ලක්ෂ කෝටි ගාණක්. ලේසි නෑ බලන්න මේ කියන කාරණය පිළිගන්න එපා ටිකක් හිතලා බලන්න තමන් පූසෙක්ගේ දකින්නේ මොන විදිහේ ලක්ෂණයක්ද ලේනෙක්ගේ දකින්න ලක්ෂණය බලන්න එහෙම ඒ ලක්ෂණ තියෙන මිනිස්සු නැද්ද කියලා තමන් ළඟ නැද්ද අනිත් අය ළඟ තියෙනවා. ඩාලියෙක්ගේ තියෙන ලක්ෂණ කායික නෙමෙයි ඒ ගති ස්වභාවයන් තියෙනවා. සහ ওই ටික ඔක්කොම ඊටත් වැඩිය තියෙන එකයි. ওই ටික ඔක්කොම නම් තියෙන්නේ කාට හරි පුළුවන් ওই ටික ඔක්කොම එකතු කළා මිනිස්සයා මෙහෙමයි කියන්නේ නැහැ. ඊටත් වැඩිය තියෙනවා. ගති ලක්ෂණ වලින් විතරක්. ගති ලක්ෂණ වලට විතරක් නෙමෙයි මිනිස්සයා කියන්නේ. ඉතින් ඔය ඔක්කොම එකපාර තේරෙන්නත් නැහැ ඒකයි ලංකාරේ. එකපාරකට එකක් දෙකක් තමයි මතුවලා තියෙන්නේ. ඕනෑම මිනිස්සෙක්. මේ සමාජයේ මතුවෙච්ච ගති ලක්ෂණ, චරිත ලක්ෂණ 1 2 3 කාලයක් තියෙනවා. අවුරුදු 5ක් 10ක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට හිතනවා මෙයා මෙහෙම කෙනෙක්. මෙයා කලබල වෙන්නේ නැති කෙනෙක්. මෙයා බොරු කියන්නේ නැති කෙනෙක්. මෙයා අනිත්‍යය ගැන හිතන කෙනෙක්, ඉවසන කෙනෙක්. අපි හිතනවා. අපිට පේන දේ. ඉතින් හැබැයි අර තම කොච්චර නිදාගෙන ඉන්නවද? තව කී දෙනෙක් නිදාගෙන ඉන්නවද මේ පුද්ගලයා ඇතුලේ සුදුසු අවස්ථාවක් ආවහම පිබිදෙන්නට? අපි දන්නේ අපි විතරක් නෙමේ කල්යාණ මුත්‍රවරුනි ඒ පුද්ගලයා දන්නේත් නැහැ. අනිත් අය දන්නේත් නැහැ. Taman දන්නේත් නැහැ. Taman කොයි වගේද කියලා. මම දන්නේත් මගේ ගතිවල මේ එළියට පේන්න තියෙන ටික තමයි. ඒකත් හුඟක් දිනේ දන්නේ නමුත් නිකන් අපි බැලුවොත් පේන්න තියෙන්නේ ඔය එළියට පේන ලක්ෂණ ටික තමයි. හැබැයි කොච්චර මේ මතුවෙන්නට පෙරම් පුරමින් සිටිනවාද කොපමණ ගති ලක්ෂණ, චරිත ලක්ෂණ, ස්වභාවයන් සුදුසු පරිසරයක් ආවහම පැලවෙයිද කියන්න දන්නේ. සුදුසු පරිසර තත්ත්වයන් ආවොත් සුදුසු දේශගුණ ඕ සමහර පැල જાති පැලවෙනවා. හැබැයි සුදුසු ඍතු එහෙම නෙමෙයි නම් තියෙන්නේ. නෑ. ඉතින් අපි හිතනවා නෑ කියලා. නමුත් මේ નિયમિત දේශගුණේ ආපු ගමන් අන්න අර පොළොව ඇතුලේ තිබිච්ච බීජ ටික විජහට දලු දාලා දවසින් දෙකෙන් වැඩිලා එනවා. ඒ වගේ මේ අපි ළඟ තියෙනවා බීජ ඕනෑම මේ සබාදහමේ ගතිගුණයක් රඟ දක්වන්න පුළුවන් බීජ හැම මිනිස්සෙකුගේම සිටේ තියෙනවා. හැබැයි ඊට සුදුසු පරිසර තත්වෙන්න ඕනේ. ඒ ආවොත් ඕනෑම හිතන්න කලබල නොවන කෙනෙක් අපි කියන මෙයා කලබල වෙන්නේ නැහැ. හැබැයි යව කලබල කරන්න බැහැයි කියලා කියන්න බෑ. ඒ මට්ටමට ප්‍රශ්න ඇති කරොත්, ඒ මට්ටමට අවුල් කරන්න පුළුවන් නම්, ඒ මට්ටමට කෙනෙක්ව උසිගන්නන්න පුළුවන් ඒ විදිහේ පරිසරයක් අපි හැදුවොත් කලබල වෙයි. අපි කියන මෙයාට තරහ එන්නේ හැබැයි තරහ එන මට්ටමට තාම මොනවත් වෙලා නැහැ. හැබැයි තරහ එන මට්ටමට දේශගුණේ හදන්න පුළුවන් නම් අන්න තරහ කියන බීජය එකපාරට දලු දාලා වැඩි. ඉතින් මෙහෙම දලු දාලා වැඩෙන්නට සමත් සජීවී චරිත ලක්ෂණ නැමැති බීජ මෙතකයි පමන කරන්නට බැරි තරම් ප්‍රමාණයක් ඔබේත් මගේත් හිතේ පැලවිලා තියෙනවා. පොළව ඇතුලේ වගේ හිත ඇතුලේ තියෙනවා. මේ හිත ඇතුලේ තියෙන සියලුම චරිත ස්වභාවයන් නැමැති බීජ අපි කවුරුවත් අඳුනගෙන නැහැ. ඒ ගැන කිසි කෙනෙක් පරිශ්‍රණයක්. අපි ඔක්කොටම පේන්නේ මේ එළියට පේන ටික. කෙනෙක් කතා කරනකොට සහ ක්‍රියා කරනකොට එයා කොහොම කෙනෙක්ද කියලා. ඉතින් ඒ නිසා දැන් මේ කාරණේ තවත් තවත් ඔය විදිහට බලනකොට කල්යාණ මිත්‍රවරුනි මේ පුද්ගලයා කියන්නේ අඳුනගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අපි කිව්වොත් නාමං අහවල් කෙනාව අඳුනනවා කියලා. ඉතින් ඒ කොච්චර දුරටද කොච්චර දුරටද අපි අඳුනන්නේ? බොහෝම මත පිට අපි කිව්වොත් මොනවද අඳුරන්නේ කියලා ඇහුවොත් ඉතින් අඳුනන කාරණා එකක් දෙකක් තුනක් එච්චර. ඉතින් ඔය සම ඔය අපි අඳුනගත්ත විදියට ඉඳුරාම පටහැනි විදියට ඒ පුද්ගලයා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේක වැරද්දක් නෙමෙයි. දැන් ඒක ඊළඟ කාරණේ මේකේ කාගේවත් වැරද්දක් මෙතන නැහැ. කිසි කෙනෙක්ගේ වැරද්දක් නැහැ මෙතන. මේක තමයි සබ මේක පිළිගැනීම හැර දැන් මේක තියෙන පිළිගන්න වෙනවා මේ කාරණය. අපි කොච්චර දන්නවා කිව්වත් අපි කොච්චර අඳුනනවා කිව්වත් අපි දන්නේත් නැහැ හරියට අඳුනන්නේත් නැහැ ওই කිසි කෙනෙක්. ඒක තමයි ඇත්තම ඇත්ත ඕනෑම කෙනෙක් ගැන. ඉතින් මේක එච්චර මේ සතුටට කාරණයක් නෙමෙයි. ඒ අසතුටට වුණා මේක තමයි ඇත්තම ඇත්ත. අපි කිසි කෙනෙක් කිසි කෙනෙක් ගැන හරියට දන්නේ හරියට අඳුනන්නේ අපි අඳුනන කිසිම කෙනෙක් ගැන. මේකට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් කියන්න පුළුවන් අඳුනගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඇත්ත ඉතින් අපි කොච්චර හරි මහන්සිලා අඳුනගත්තොත් ඉතින් තවත් එකක් දෙකක් කාරණා අඳුනගන්න ලැබේ. ඉතින් ආඳුනන ටික වැඩි කොහොමද? කොහොමත් එහෙම තමයි. ඉතින් ඒ නිසා ඔය ගැටුම් ඇති වෙනවා. පුද්ගලයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ප්‍රශ්න නැති කරන්න පුද්ගලයේ සම්පූර්ණයෙන්ම අඳුනගන්න ඕනේ කියන එක නම් කවදාවත් කරන්න පුළුවන් යථාර්ථයක් නෙමෙයි. කිසියම් දොරකට අඳුන ගැනීමක් ඕන ඊට වැඩි කල්යාණ මිත්‍රෝනේ වැදගත් කාරණේ මේ ලෝකින් ඔක්කොම මිනිස්සු අඳුනගන්නේ කැර වෙන වැඩක් නැද්ද කියලා හිතන්න. ඇත්ත. ඒ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊට වැඩි වැදගත් කාරණේ අපිට පුළුවන් නම් මම දන්නේ මෙයා ගැන මේ ටිකයි. මට පේන්නේ මගේ අත්දැකීම මෙන්න. ඉතින් ඊට පිට මෙයා කොහොමද කෙනෙක්ද කියන්න මම දන්නේ ඒක තමයි ඇත්තම ඇත්ත. ඕනෑම කෙනෙක් ගැන. ඕනෑම කෙනෙක් ගැන ඇත්තම ඇත්ත මේක තමයි. මගේ අත්දැකීම මෙච්චරයි. මේ අවුරුද්දට මේ අවුරුදු 5ට 10ට 25ට මෙන්න මගේ අත්දැකීම. මා දුටු ලක්ෂණ මෙන්න මේ ටික. හැබැයි මෙයා මේ විදිහමද මීට වැඩිය වෙනස්ද කියන්නේ ඒක නම් මම දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නා භාවය පිළිගැනීම හැර ඔය ගැටුමට වෙන විසඳුමක් නැහැ. මේක මනෝවිද්‍යාව පිළිගන්නේ නැති වෙයි. සමාජයේ මේ අදහස පිළිගන්නේ නැති වෙයි. නමුත් අපිට බෑ පුද්ගලයෙක්ව 100%ක් අඳුනගන්න. 100 කියන්නේ මේ 10%ක්වත් අඳුනගන්න බෑ. එහෙම බැරි මහා මේ සංකීර්ණයක් කට තමයි මිනිස්සයා කියලා කියන්නේ. මිනිස්සයා කියන්නේ 아무තු කෙනෙක් නෙවෙයි මගේ කියලා අපි නම් දෙන අය හැම දෙනාම මමත් ඇතුළුව. ඒ නිසා පුද්ගලයෙක් කියන්නේ කොටින්ම අපි නිකන් සරලව සරලව කිව්වොත් පුද්ගලයෙක් කියන්නේ හොඳේ සහ නරකේ එකතුවකට. ඒ නිසා මේක භාවනාවක් විදිහට මේ හතරවෙනි කාරණේ කරලා බලන්න ඕනෙම හොඳ කෙනෙක් ළඟ නරක ගති අපි නරකයි කියන ගති තියෙනවා අපි හොඳයි කියන කෙනෙක් ළඟ අපි නරකයි කියන කෙනෙක් ළඟ අපි හොඳයි කියන ගති තියෙනවා අපිට පේනවා මොනවද අඩු මොනවද වැඩි කියලා හැබැයි මේ දෙකම තියෙනවා ඉතින් ඕනෑම පුද්ගලයෙක් කියන්නේ කල්යාණ මිත්‍රවරුනි හොඳේ සහ නරකේ එකතුවකට සම්මිශ්‍රණයකට 100%ක් සුදු 100%ක් කළු කිසිම පුද්ගලයෙක් මේ මිහිපිට ඉපදිලා නැහැ. අද ජීවත් වෙන්නේත් නැහැ. ඉදිරියට උපදීද කියලා කියන්නත් බෑ. ඒ නිසා මෙන්න මේ උපේක්ෂාව මේ උපේක්ෂාවට ආවේ නැත්නම් අපි හැම වෙලෙම පැත්තක් ගන්නවා. මොකද්ද අපි ගන්න පැත්ත? අර අර අපි අපිට හොඳයි කියලා හිතුනොත් අන්න අපි ඒ පුද්ගලයා හොඳයි කියලා තීරණය කරලා අපි කිට්ටු වෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා මෙයා මෙහෙමමයි කියලා. ඉතින් අපි දැන් ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් මේකට කියනවා නිත්‍ය සංඥාව කියලා. දැන් ওই විදිහට අපි කෙනෙක් ගැන සංඥාවක් දුන්නාම දැන් සංඥා කියලා කියන්නේ දැන් ওই පාරේ හයි කරලා තියෙන්නේ සංඥා මේ පාර ලිස්සන සුළුයි කියලා. එහෙම තමයි වචනෙන් ලියලා තියෙන. එහෙම නැත්නම් චිත්‍ර ටිකක් තියෙනවා. මේක බහානක වංගුවක් කියලා. ඒවට තමයි සංඥා කියන්නේ. මාර්ග සංඥා කියලා තියෙන්නේ. ඉතින් මේ දැන් එහෙම දැන් මේ ඔය මෙතන දකුණට ලොකු වංගුවක් කියලා බෝඩ් එකක් තිබ්බත් ඉතින් එතන අනිවාර්යයෙන්ම දකුණට වංගුවක් තමයි. ඒක කවදාත් වමට වංගුවක් වෙන්නේ නැහැ. නේද? ඒ නිසා තමයි ඒවට මාර්ග සංඥා කියන්නේ. ඉතින් ඒක කවදා හරි අවුරුදු 100ක් ගියත් ඉතින් එතන දකුණට වංගුවක්ම තමයි. ඒ විදිහට පාර තියෙනකත්. දැන් මේ ඒවට සංඥා කියන්නේ. ඉතින් අපි මේ සංඥා අපි නිත්‍ය කරගන්නවා. මොකද්ද දැන් පුද්ගලයින්ටත් අපි ওই විදිහට සංඥා ඇති කරගන්නවා පුද්ගලයින් ගැන මෙයා මෙහෙමයි කියලා. ඒ ඇති කරගන්න සංඥාව අපි ස්ථිරසාර සංඥාවක් කරගන්නවා. එක එක එක ලක්ෂණයකින් එක දවසකින් අවුරුද්දකින් අපි දකින කාරණයක් අරගෙන අපි බෝඩ් එකක් ඇඳලා ඒ පුද්ගලයාට ගහනවා මෙයා මෙහෙමයි කියලා. ඉතින් අපි හිතනවා එයා හෙටටත් එහෙමයි. ලබන අවුරුද්දටත් එහෙම ඉන්න ඕනේ යා කියලා. දැන් අපි අර හිතනවා මේ පාර එහෙම නිසා දැන් පාරේ දකුණට වංගුවක් තියෙන නිසා තමයි බෝඩ් එකක් ගැහුවේ. නැතු බෝඩ් එකක් ගහපු නිසා දකුණට වංගුවක් හැදුවා නෙමේ පාරේ. මේ දෙක දෙකක්. හැබැයි මෙතන පුද්ගලයෝ ගැන වෙන්නේ දැන් අපි එහෙම බෝඩ් එකක් ගහලා ඊට පස්සේ අපි ගහපු බෝඩ් එකට අනුව අනිත් පුද්ගලයා ඉන්න ඕනේ කියලා අපි හිතනවා. දැන් මේක හරි මෝඩකම. මොකද අපි පුද්ගලයේගේ වෙනස් නොවන ගතියක් දැකලා නෙමෙයි මේ සංඥාව ඇති කරගත්තේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයේගේ තියෙන හොඳයි කියන ගති වෙනස් වෙන්න පුළුවන්. නරකයි කියන ගති වෙනස් වෙන්න පුළුවන්. අපි හොඳයි සහ නරකයි කියන ගතිවලට පිටින් හිතාගන්න බැරි තරම් ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ ඕනේ තරම් එක පුද්ගලයෙක් ළඟ තියෙන්න පුළුවන්. ඒකයි මේක සංකීර්ණයක් කියන්නේ කල්යාණ මිත්‍රවරුනි. සමාන ලක්ෂණ නෙමෙයි පුද්ගලයෙක් ළඟ තියෙන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සියල්ල එක හිතක් ඇතුලේ තියෙන්න පුළුවන්. ද්වේෂයයි, මෛත්‍රියයි, ආදරයයි, ගැටීමයි, ඉවසීමයි, කලබල වීමයි, තැන්පත්කමයි, නොසන්සුන්කමයි මේ ඔක්කොම තියෙනවා මිනිස්සෙක් ළඟ. භාගයක් නෙමෙයි. අර්ධයක් නෙමෙයි. ඔය සකල විධ ගති ස්වභාවයන් සියල්ලම හැම මිනිස්සෙක් ළඟම තියෙනවා. අලුතෙන් මොනවත් පුරුදු කරන්න ඕනේ හැම ගතියක්ම තියෙනවා. හැබැයි මතුවලා තියෙන්නේ ටිකයි. ඒ නිසා මේක සංකීර්ණ කාරණයක්. ඒ නිසා අපි හොඳයි හෝ නරකයි හෝ කියන පුද්ගලයෙක් හැම පුද්ගලයෙක් ළඟම කල්යාණ මිත්‍රවරුනි අපි නොදකින අපිට පේන්නේ නැති අපි බලාපොරොත්තු නොවන අපි හිතන්නේවත් නැති දක්ෂතා කුසලතා දුර්වලතා දුබලතා තියෙනවා. හොඳ නරක වෙනසකින් තොරව. ඉතින් අපි කවුරු හරි මගේ කියලා කියනකොට කවුරු හරි අපි මගේ කියලා කිට්ටු කරගන්නකොටද එහෙම නැතුව ජීවත් වෙන්න බැහැනේ අපිට. ඒකනේ අපි මුලින්ම කතා කරේ අපිට එහෙම නැතුව ඉන්න බැහැ. කිට්ටු කරගන්නකොට මගේ කියලා කිට්ටු වෙනකොට මගේ කියලා විවෘත වෙන්න හොඳේ සහ නරකේ සම්මිශ්‍රණයකට බව මේ කිට්ටු උනේ හොඳේ සහ නරකේ මිශ්‍රණයක් තමයි මේ කිට්ටු කරගත්තේ හොඳ කෙනෙක් නරක කෙනෙක් කියන ඒ පුංචි සංඥා දෙක ඒ බෝඩ් එක පාවිච්චි නොකර විවෘත මනසකින් එන්න එතකොට ගැටුම අඩු වෙනවා එතකොට ඔය අපිට ඇති වෙන පුද්ගල ගැටුම් හුඟක් අඩු කරගන්න පුළුවන් ගැටුම් අඩු වෙනවාට වැඩිය හිත වැඩිය වැදගත් කාරණයක් කලකිරීම අඩු වෙනවා. ඉක්මනට එපා වෙන ගතිය අඩු වෙනවා. ඉක්මනට ඕනේ වෙන ගතියත් අඩු වෙලා යනවා. ওই දුට්ටු ගමන් බැඳෙන ගතිය ඇති වෙන්නේ ඔය පුංචි බාහිර ලක්ෂණයකට. දුට්ටු ගමන් එපා වෙන ගතිය එන්නේ ওই පුංචි බාහිර ලක්ෂණයකට. ඒ ලක්ෂණේ ඇතුලේ අපි හිතන්නේවත් නැති හොඳ ගොඩක් තියෙන්න පුළුවන්. ඒ ලක්ෂණය ඇතුලේ අපි කවදාවත් හිතන්නේ නැති මහ එපා කරපු ගතිගුණක් තියෙන්න පුළුවන්. හැම මිනිස්සෙක් ළඟම. තමන්ගෙත් තමන් ඇරලා නෙමෙයි තමනුත් ඇතුළුව. ඒ නිසා දැන් මේක ලොකු බරක් මේ කාරණය මෙහෙම නැතුව අර අපි හිටියා වගේ සරලව මෙයා හොඳයි මෙයා නරකයි කියලා ඉඳ තිබ්බනම් කොපමණ හොඳද කියලා හිතෙනවා ඇති. නමුත් ඒ ඒ බොළඳ ලෝකේ ඒක හරි බොළඳ ලෝකයක් හරි ලාමක ලෝකයක් සුදු කළු ලෝකයක් මෙයා හොඳයි මෙයා නරකයි කියන එක. ඊට වැඩිය ඊට වැඩිය අපි යථාර්ථයට සමීප වෙනකොට ඔය වචන දෙක නිකන් විහිළුවක් බවට පත් වෙනවා. හොඳ ගති සහ නරක ගති නැහැ කියන එක නෙමෙයි. තියෙනවා. තියෙන නිසා තමයි හොඳයි නරකයි කියලා කියන්න බැරි පුද්ගලෙක්. තියෙනවා. තියෙන විතර නෙමෙයි මේවා වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙක් ළඟ හොඳ ගති නරක ගති උපතින්ම ගේනවා ඒවයි හේම්ම තියෙනවා නෙමෙයි. ඕවා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කරන්නත් පුළුවන්. බෝ කරන්නත් පුළුවන්. බෝ කරගන්නත් පුළුවන්. ඒ නිසා ඒ නිසා අධික විශ්වාසය දුකට හේතුවක් ඕනෑම කෙනෙක් ගැන ඇති වෙන. මක් නිසාද ඔය අධික විශ්වාසය කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ඕනෙමට වැඩිය විශ්වාස කරන විශ්වාසය අවශ්‍යයි ජීවත් වෙන්න. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි මේ අධික විශ්වාසය කියන තැනට එනකොට තියෙනවට වැඩිය දේවල් අපි තියනවා කියලා අපි හිතනවා. ඒ අපි හිතන දේවල් උඩ තමයි ඔය අධික විශ්වාසය ඇති වෙන්නේ. ඒ වගේම අධික අවිශ්වාසයත් එන්නේ ඔය අපේම අනුමානයන් වලට. පුද්ගලයෙක්ව පුද්ගලයෙකු ගැන අදිවිශ්වාසයෙන් සහ ලොකෝ අවිශ්වාසයකින් තොරව මේ අන්ත දෙකටම යන්නේ නැතුව මැද ඉන්න පුළුවන් මේ ස්වභාවයට විවෘත වුණොත් අන්න උපේක්ෂාව කියනකොට ඊට මේ පුද්ගල සම්බන්ධතා එක්ක කරන මේ ගනුදෙනුවේදී මධ්‍යස්තව ඉඳීමත් ඇතුළත් වෙනවා. කවුරු ගැන වුණත් උපේක්ෂාවෙන් ඉන්නවා කියන්නේ හොඳ කෙනා නරක වෙන්න පුළුවන් නරක කෙනා හොඳ වෙන්න පුළුවන් ඒ නිසා ස්ථිර වූ හොඳ පුද්ගලයෙකු හෝ ස්ථිර වූ නරක පුද්ගලයෙකු මේ ලෝකේ නැහැ එහෙම කෙනෙක් ඉපදිලත් නැහැ. අද ජීවත් වෙන්නේත් නැහැ. මතු උපදින එකකුත් නැහැ. ඒ නිසා අපි දන්නා ගති සහ නොදන්නා ගති බල එකතුවක් හොඳේ සහ නරකේ එකතුවක් දක්ෂතාවයන්ගේ සහ දුර්වලතාවයන්ගේ එකතුවක් කුසලයන්ගේ සහ අකුසලයන්ගේ එකතුවක් තමන් කියන්නේ අනුන් කියන්නේ මේ තමයි මිනිස්සෙකු පිළිබඳව දෙන්නට පුළුවන් කිසියම් දුරකට හරි අංග සම්පූර්ණයි කියන්න පුළුවන් විග්‍රහය. එහෙම දකිනකොට ඇති වෙන්නේ උපේක්ෂාව මිස අන් කවරක්ද ඕනෑම කෙනෙක් ගැන අන්නේ උපේක්ෂාව ඔබව කලබලයටපත් කරන්නේ අන් කෙනෙක් කොයි විදිහට හැසිරුණා ඔබ විමතියටපත් කරන්නේ පුදුමයටපත් කරන්නේ කලකිරීමටපත් කරන්නේ අපි කිව්වා අපි වැඩිපුරම දුක් විඳින්නේ මිනිස්සු නිසා. කෙනෙකුට සමාජ ඔය සිය දෙවිනස් හාගන්න අයගෙන් 99කට වැඩිය සිය දෙවිනස් හාගන්නේ තවත් කවුරු හරි නිසා. ඉතින් ඔය කියපු උපේක්ෂාව කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් නම් ඔය කලකිරීම කියන එක හුඟක් අඩු කරගන්න පුළුවන්. මේකේ කලකිරෙන්න දෙයක් නැහැ. මොනවට කලකිරෙන්නද ඕනෑම හොඳක් සහ ඕනෑම නරකක් මෙතන තියෙන බව කලින්ම හිතලා තිබුණොත් දැන් මේකේ තියෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔය කියන්නේ ඕන එකක් වෙnderලා ඉන්න එකද දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ওই ළමයි කියන්නේ හොඳයි නරකයි දෙකේම එකතුවක් ඉතින් නෑ එහෙම නෙමෙයි කලබල නොවී ඉන්න පුළුවන්කම කලබල වෙන්න එපා තව කෙනෙක්ගේ හැසිරීමේ. හැබැයි වෙනස් කරන්න පුළුවන් පුද්ගලයෙක්ව. ඊට ක්‍රම තියෙන පුද්ගලයෙක්ගේ ගති වෙනස් කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. ඒ ඒ කරන්නේ වෙනම අපි කලබල වීම නෙමෙයි. කලබල වුණා කියලා කෙනෙක්ව වෙනස් කරන්න බෑ. තමන් තව කෙනෙක් පිළිබඳව කලකිරීමේ තමන්ට තමාට ප්‍රශ්නයක් වෙලා ජීවිතේ පාවෙන ගතිය තව කෙනෙක් නැති වුණොත් තව කෙනෙක් අපි හිතන විදිහෙන් තොරව හැසිරුණොත් අන්න අපිට අපේ ජීවිතේ මොකද අර තිබිච්ච අධිවිශ්වාසය නිසා මේ අන්තවාදී හැඟීම් අඩු කරගන්න පුළුවන් වෙනවා. Taman දිහාත් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙනවා. අන් අය දිහාත් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙනවා. කිට්ටු වෙන අය දිහාත් ඈත් වෙන අය දිහා සමීප වෙන අය දිහා දුරස් වෙන අය දිහා මගේ අය දිහා මගේ නොවන අය දිහා කිසියම් දුරකට ඔය කියපු විදිහේ විවෘත වූ උපේක්ෂාවකින් අපිට ඉන්න පුළුවන් වෙනවා. අන්නේ උපේක්ෂාව හේතුවක් වෙයි අන් කෙනෙක් වෙනස් වෙන්න කලබල කරනවට වැඩිය නිහඬව අවධානයෙන් සිටීම තුල තමනුත් වෙනස් වෙනවා සමහර විට ළඟින් ඉන්න අයත් වෙනස් කරන්නට ඒ නිසලතාවයේ හේතුවක් වෙනවා ഘോഷාවට වැඩිය සමහර විට නිශ්ශබ්දතාවය බලවත් කලබලයට වැඩිය සංසුන්තාවය බලවත් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි තමන්ගේ අනුන්ගේ ශාන්තිය පිණිස ගැටුමකින් තොරව සම්බන්ධතා පවත්වාගෙන යන්නට කලකිරීමකින් සහ දුකකින් තොරව පුද්ගල සම්බන්ධතා එක්ක ජීවත් වෙන්නට කිට්ටු වෙනකොට සහ දුරස් වෙනකොට උඩපනින්නේ සහ බිම ඇදගෙන වැටෙන්නේ නැතිව මධ්‍යස්තව ජීවත් වෙන්නට පුද්ගලයෙකු කියන්නේ අඳුනාගත නොහැකි තරම් අමුද්‍රව්‍යවල එකතුවකට බව මෙනෙහි කරලා අවබෝධ කරගන්න. වචනයකට නෙමෙයි විශ්වාසයකට නෙමෙයි මෙනෙහි කරලා භාවනා කරලා තේරුම් ගන්න පුද්ගලයෙකු කියන්නේ හොඳේ සහ නරකේ සකල විද ගති ගුණවල එකතුවකට බව. අන්න ඒ අනන්තයට කියන නමක් තමයි පුද්ගලයා කියලා කියන්නේ. ඒතර මේ අනන්තයකට අපිට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ පුළුවන් වෙන්නේ ඒ කෙරෙහි උපේක්ෂා සහගතව ඉන්න එකයි. අන්න එබඳු උපේක්ෂාවක් අපි අපි තුලම ඇති කර ගැනීම සඳහා අපි ටිකක් භාවනාවක් විදිහට කරන්න බලමු. අපි ළඟින්ම ඉන්න පුද්ගලයෙකු ගැන කරනු ලබන මෙනෙහි කිරීමකින්